දැයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ වරුසා වේලාවේ සෙනසුරාදා බ්‍රහස්පතින්ද දවසේ තවත් ධර්ම දේශනාවකටයි අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සීලුම දිනායේ සඳහා tempත් වෙමු. සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ රූපා සද්ධා ගදා ගන්ධා රසා පස්සා ධම්මාච කේවලා ඒතං ලෝකා මිසංඝෝරං එත් ලෝකාදි මුච්ඡති තී කෞරණීය සංග්‍රහයෙන් අවසරයි අදත් අපිට වර්ෂා වෙලාවේ මාර කතාවක් තමයි තියෙන්නේ ඒ කියන්නේ මාර සංයුත්තේ තවත් එක සූත්‍රයක් එකට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අස් ආයතන සූත්‍රය සලායතන තමයි මේක නම් කරලා තියෙන්නේ ආයතන සූත්‍රය වශයෙන්. ඉතින් කතාවේ හැටියට සිද්ධ වෙච්ච සිද්ධිය හැටියට මේකට ඒ වගේ නමක් දෙන්නේ බුදුජාණන් වහන්සේ දෙන අර්ථකථනය තමයි හේතු වෙලා තියෙන්නේ. එතකොට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒක දැනගෙන මේකට ආයතන සූත්‍රය වශයෙන් නම් කරලා තියෙනවා. සිද්ධ වෙන්නේ පසුබිම වෙන්නේ නිදානේ වෙන්නේ සරුවචනස්සේ ප්‍රධාන ඒ සංඝයා හොඳට හිත යොදවලා කන් යොමාගෙන බණ අහමින් බණ භාවනා කරන අවස්ථාව. ඉතින් වෙලාවේ සමස්තයක් වශයෙන් මේ පිරිසට ඒ තියෙන ගැම්ම, ඒ තියෙන හැල්ම, ඒ තියෙන ගමන බලක් ලැබුවේ නැත්නම් සෑහෙන කොටසක් මේකෙන් අවබෝධය ලබන්න පුළුවන් වෙනවා කියලා මායයට වැටෙනවා. ඔක්කොම වැඩ තියෙද්දී මනසට ඒක තමයි කල්පනා වෙන්නේ. ඉතින් මේ වෙලාවට අර විචක්කු කම්මායාති කියලා මේ විචක්ෂණය වෙනුවට හිත කලකොලකරනද එහෙම නැත්නම් අන්දමන්ද කරන්ඩ එයා විශාල සද්දයක් ඇති කරනවා. ඒක සූත්‍රේ කියනකොට පේන්නේ මේ ළඟම අකුණක් ගන්නකොට වගේ විශාල සද්දයක් පොළවත් කම්පා වෙලා යනවා වගේ. ඉතින් එහෙම ඒ විශාල ශබ්දයේදී එක සංඝයාංශ නමක් තව සංඝයාංශ නමකට කුතු කරලා කතා කරලා කියනවා මේ භූමි කම්පාවක් වගේ නේද කියලා. ඒ කියන්නේ පොළවත් කම්පා වෙන විදිහේ මහා සද්දයක්. ඉතින් ඒක දැනගන්නකොට බුදුරජාණන් සන්නා දැන් මාර්යාගේ කටයුත්ත මේ සංඝයා කරනවා. අරංගිල්ලන්ලා කතා කරන එක නා අනිකත්‍යගේ විචක්කෝ කරන්නේ කරනවා. එතෙන්දී බුදුරජාණන්සේ මැදිහත් වෙනවා. මැදිහත්ලා කියනවා ස්වාමී මහණෙනි මේක මේ මේ කටයුත්තට මායя කරන කරදරයක් ඕකට හිත ගියොත් අර තියෙන භාවනා ගැල්ම නැත්තම් බන එහෙම නැත්තම් මානසිකාරය එහෙම නැත්තම් සතිය කැඩලා යනවා කියන දැන් බුදුරජාණන්සේ හේතු කරුණු දක්වන්න වෙනවා. මෙතෙන්දී මේ හැරවුම් ලක්ෂය ගන්න ඕනේ. ගන්න පුළුවන් තරම් පාරමිතා ශක්තියක් බුදුජාණන් වහන්සේට තියෙනවා සංඝයා වහන්සේලා ඉදිරියට මොකද මේ සංඝයා වහන්සේලාත් හොඳට බණ භාවනා කරලා අධ්‍යක්ීම් සහිත එතකොට බුදුජාණන් සඳහන් කරනවා මේ සලායතනට ගොදුරු වෙන ඇහ කන දිව නාසය කය මන මේ හයට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මේ මේ හය තමයි සම්පූර්ණයි. මේක තමයි පූර්ණත්වයේ ජීවිතයක තියෙන නැත්තම් මනුස්සකමේ තියෙන. නැත්තම් සතෙක් කියලා කියන්නේ ඒකට තමයි. මේකට ගොදුරු වෙන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මේක කේවලයි. කේවල පරිපූර්ණයි. මේක තමයි බුදුහාමුදුරන් අපිට කියලා දෙන්න ඕනේ. එත්ත ලෝකාමිෂං ගෝරං. මේක තමයි ලෝකාමිෂය කියලා කියන්නේ. ආමිෂය කියලා කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම. ඉතින් මෙව්ව අනුව තමයි අපි මේ ඔක්කොම ලෝකයක් නිශ්චය කරන්නේ. මේක මහා ගොහරතර මාත්‍රකාවක් බුදුහත්ජානසයෙන් තමයි එගොඩ උනේ. ඒක දැන් මේ තාම එගොඩ වෙච්චි නැති. නමුත් එගොඩ වෙන්න අප්‍රමාණ වීර්යයක් කරන සංඝයා වහන්සේලාට මතක් කරනවා මේක මහා ගෝර දෙයක්. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා කියන්නේ එත්ත ලෝකාදි මුච්ඡති මේක තමයි ලෝකයා බැසගෙන වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ රූප රූප වැඩි කරගන්න ශබ්ද රූප වැඩි කරගන්න ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ස්පර්ශ ඒ වගේම ධම්ම ඒ විතරක් නෙවෙයි ඒක අභිරමණ ඒක විඳ ගන්න ඒක මේ මේ ආස්වාද කරන්න ඉතින් ඒක තමයි අපි දීමාපිය දරුවන්ට දෙන්න හදන්නේ ගුරුවරු ශිෂ්‍යයන් දෙන්න හදන්නේ ඉස්පිරිතාලේන දොස්තරලා ලෙඩුල් දෙන්න හදන්නේ රජය රටවැසියට දෙන්න හදන්නේ ওই ටික තමයි ඒ සඳහා ඒක දිනු කරනවා කියලාත් ඒගොල්ලෝ පොරොන්දු දීලා තියෙනවා ඒගොල්ලෝ ඒකේ වගකීමකට පනවගෙන තියෙනවා ඒකට වෙස්ටඩ් ඉන්ටරෙස්ට් කියලා කියනවා මේකට එච්චරම ලස්සන පරිවර්තනයක් මම දන්නේ මේ කිඹුල් කඳුළු හේීමක් තමයි කරන්නේ මේ දරුවන් වෙනුවෙන් සැප දෙන්න ගෝලයන් වෙනුවෙන් සැප දෙන්න රට්ටුන්ට සැප දෙන්න අරගොල්ලොත් විඳලා නැහැ. ඒගොල්ලොත් ඉන්නේ තන්නේ ක්‍රම එක එරිලා. නමුත් මේක පොඩි අඩුවක් තියෙනවා. කේවල පරිපූර්ණ භාවයට මම ඒ ටික කරලා දෙන්නම්. කියලා දරුවන් දෙමාපියෝ අයියා වෙනවා. ශිෂ්‍යයන්ට ගුරුවරු අයියා වෙනවා. රට්ටුන්ට රජවරු අයියා වෙනවා. නමුත් මේ ඔක්කොමලත් ඉන්නේ ඔය ඝෝර විශේෂම තමයි. ඉතින් ඒගොල්ලෝ මේ දෙන පොරොන්දු වලට ගරු කරන අයට ශිෂ්‍යයන්ට දරුවන්ට රටවැසියන්ට ඉතින් සුවචකීකරු ගෝලියෝ කියලා ඒ කට්ටිය සඳහන් කරනවා. නමුත් මට සැකයි දරුවචනන්ස එහෙම කියන්නේ කියලා. මහා අඳ බෝවාල මෝඩ ජනතාවක් මෙතන ඉන්නේ. ඒ දෙමාපියන්ගේවත් දුරවරුන්ගේවත් රජයේ කිසි වැරද්දක් නැහැ. ජනයා තකතිරුයි. එච්චරයි කියන්නේ නැහැ වෙන මොකුත් කියන්නේ නැහැ. ඉතින් තකතිරු ජනතාවට ඥානවන්ත බුදුහාමරට නායකත්ව දෙන්න බෑනේ. රාතන් වහන්සේට නායකත්ව දෙන්න බෑනේ. තපස්වරුන්ට නායකත්වය දෙන්න බෑනේ. ඒකට නායකත්වය දෙන්න තකතිරු රජ කෙනෙක් වෙන්න ඕන. තකතිරු ගුරුපන්තියකුත් තියෙන්න ඕන. තකතිරු දෙමාපියොත් තියෙන්න ඕන. ඒ දෙමාපියන් දරුවා හම්බෙන්නේ කාමෙන්නේ. ආයෝක මේ මේ දරුවෝ බතාගෙන කටයුතු කරන කට්ටිය නෑ. හම්බෙන් ළමයට කියන්නේ unwanted children කියලා. සමනය කරපු නිසා ළමයි කම්බෙච්චාම කොරණ දෙයක් නැති කරුණට හදනවා. ඒකට තමයි විශාල ප්‍රේමයක් කතා කරලා අනම්මන සද්ද දාගෙන යන්නේ. නමුත් ඇමරිකාවේ ඔක්කොටම කියන්නේ unwanted children. දරුවෝම නාට කරපු වැඩක් නෙවෙයි. නමුත් දරුවෝ හම්බ වෙනවා. ඒකට වැලන්ටයින් ඩේට් එකට කැමතියි. ළමයි හැම වෙලාවට කැමති නැහැ. වැලන්ටයින් ඩේට් එක හරියට ජනප්‍රිය කරනවා. වැලන්ටයින් ඩේට් කියලා කියන්නේ මුහුදු ගමන් යන අයට දවසක් දෙනවා ගොඩ බිමට ගිහිල්ලා රමණීය කරන්න. එනිසා මුහුදට ගියාම මාස 3ක්වත් එළියට එන්න බෑනේ. ඒක ඇතුලේ තියෙනවා යම් යම් රමණයන්. නමුත් ඊට වැඩිය වෙනම නමකුත් අපි දාගෙන හිටියා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඒගොල්ලෝ හරීම කාමාධිකයි. ඒගොල්ලන්ගේ දිනේ යුද්ධ කර්මාන්තේ කෙනෙක් තමයි මේක ඇති. ඒක හරියට අභිරමණය කරනවා. හැබැයි ළමයි හම්බෙච්චා කවුද ජීවක වේදා එහෙම හම්බෙච්චාම බෙල්ල මිස් කරලා මරන්න තමයි තිබ්බේ. ඒ තමයි කරත්ත පාරේ ගිහිලා තිබ්බේ. ඒක මරනවා හරියට මරනවා. ඒ කියන්න එපයි කියලා මට කිව්වා. කිව්වොත් ඔබ වහන්සේ අනිවාර්යෙන් බණ්ඩ කියයි කියලා. ඉතින් බණ්ඩ තමයි කියන්නේ. එංගලන්ත නීති හැටියට ළමයා හම්බෙලා මාස 6ක් ඇතුළත අම්මට පුළුවන් දරුවා මරන්න. නීතියෙන් මොකක්වත් කරන්න බෑ. මොකද ඒ තරම් දුකක් විඳිනවා. ඊට පස්සේ දරුවා ලොකු වෙලා දෙමාපියන්ට වෛර කරනවා. අම්මගේ බූදලේ සේරම ඉවර කරනවා. ඉතින් ඒ නිසා දරුවා මාස 6ක් අතර මරන්න පුළුවන් කියලා අනේ මන්ට මේ වහල නඩු දාන්න එපා මට මේ කවුද කියූප එකක්. ඊතරම් මේ දෙමාපිය දරුවන්ට වෛර කරන මේ අහම්බෙන් හම්බෙච්ච දරුවට. ඉතින් මේ මේ ඝෝර විෂයෙහි ලෝකාදි මුච්ඡති මිනිස්සු බැසගෙන අභිරමණය කරමින් මම ඔයාලට මේව රූප දෙන්නම්, ශබ්ද දෙන්නම්, ගන්ධ දෙන්නම්, රස දෙන්නම්, පහස දෙන්නම්, හොඳ හිතවිලි දෙන්නම් කියලා අපි එකිනෙකාට මොකද්දෝ වෛරයක් පිළිමහනකට කියන්නේ ආදරය කියලා තමයි. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ දෙයක් ජනයාට එහෙම නැත්නම් විනීය ජනතා විනය ප්‍රකාශ කරන්න සරුවත් chance හරියට කල්මරනවා. හරියට වෙලාවට ආවට පස්සේ තමයි මේ කතාව කතා කරන්නේ. ඒකත් බන හරියට තේරුම් අරගෙන ඒක හරි විදියට යොදා ගන්න පිටේ ඉදත් අඩුයි අදත් අඩුයි. ඒ නිසා මං ගිය පාර බණේදිත් මතක් කරා මෙහෙම බණ කියනකොට දේශකයන් වහන්සේට හරි වෙහෙසක් තියෙනවා. මේ තේරුම් ගන්න නැති වෙයි කියලා හිතෙනවා. එහෙම හිතන්නත් නරකයි. ඒ මොකද මේ කටයුත්තට නිබ්බිදාව අවශ්‍යයි. විරාගය අවශ්‍යයි. විරාගය අවශ්‍ය වෙන්නේ අහන අයට විතරක් නෙවෙයි දේශකයටත් තේරෙනවා මේක අමුතු හැරවුම් ලක්ෂයක් හරවලා බණ කියන්න ඕන කියලා. හරිම වෙහෙසයි. ඉතින් ඒකට අද ඉන්න දේශකයෝ බණ වගේ මොනවද කියලා ෂේප් වෙනවා. බණ කියන්නේ නැත්තම් මෙච්චර බණ කියනකොට අහන මිනිස්සු ඉන්නවනම් අද මේ වෙනකොට හොඳටම ධර්මයෙන් ජීවුන අපේන්න එපායි දිනුවක් නම් තියෙනවා තමයි. ඒක අපිට පේනවා. නමුත් බොහෝ දෙනාට පේන්නේ එන්නේ එන්නේ එන්නේ පිළිනවා කියලා. ඉතින් එන්නේ මේ දේ අතර අදිමුච්ඡනය කියලා මේකට බැහැගෙන කටයුතු කරන මේ අඳබාල ජනතාවට සැපදෙඤ්ඤම් කියලා මේ පොරොන්දු වෙලා කටයුතු කරන මිනිස්සුયો බැනුම් අහනවාද? මේ නායකත්වයට කරන්න දෙයක් නැහැ. නමුත් මේ ජනතාව අඳබාලයි. කනවා කිව්වහම රාත්තල් ගන්න දැනගෙන නෙවෙයි කන්නේ. ඒක හොඳට දේශපාලන ශාස්ත්‍රේ පේනවා. ඒක හොඳට ආර්ථික ශාස්ත්‍රේ පේනවා. ඒක හොඳට සමාජික ශාස්ත්‍රේ පේනවා. ඒවට අපි ජීවිතච්ච කාලය ඇතුළත ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේ දෙයක් පෙන්වන්න හොඳම මාතෘකාවක් තමයි මේ ආයතන සූත්‍රය. ඉතින් බුදුජානක සඳහන් කරන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් මහ ඝෝර වූ ලෝක තත්වයක් ඒක තමයි මුළු ලෝකය කියන එකට කේවල පරිසුද්ධ අර්ථකථනය. ලෝකය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඉතින් ඒක මිනිස්යාට පෘථග්ජනයට ගෝචර වෙන්නේ ඇහැ, කන, දිව, නාසය, කය, මන කියන මේ ආයතන හයයි. ඉතින් මේ අජ්ජත්ව ආයතන 6යි බාහිර ආයතන 6යි තේරුම් ගන්න අපි හැම චිත්තක්ෂණයකම අපිට ඒව අතර ගැටුම් තියෙනවා. ඒ වගේ ඇහිම් සිද්ධ වෙනවා, පෙදීම් සිද්ධ වෙනවා, ගන්ධ රස පහස සිද්ධ වෙනවා. ධර්ම ඇවිල්ලා යනවා. ඉතින් ඒ තුලින් මේකේ තියෙන මේ ඝෝර විෂය ඉක්මවන්න තමයි සරුවචනාංශයේ කැසපට ගහගත්තේ. ඒක තමයි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරලා කොතනදීද මේ මිනිස්සුන් මේ කියලා දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මිනිස්සුන්ට බන අහන්න වෙලාවක් නැහැ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අභිරමණය කරන්න එපායි. ඒවට හම්බ කරන්න එපායි. ඒ නිසා බන අහන්න වාඩි වෙන්න බන ක්‍රියාවත් කරලා <clears throat> භාවනා කරන්න පොඩ්ඩයි වෙලා හම්බෙන්නේ. අන්නේ පොඩ්ඩි ඊට පාසුවේ. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණය තුල මේ මිනිස්සුන්ට මේක තේරුම් කරලා දෙනවයි කියන එක මුළු සංසාරෙමත් කරලා දවසත් ඒකටම ගත කරලා එක චිත්තක්ෂණයක හෝ මේකට ඉඩපාඩුවක් ලැබෙන වෙලාවේ ඒ හරියට අස්සලමක් පලාගෙන යන්න විදින්න වගේ නැත්තම් ඊතලයෙන් විදින වගේ එහෙම නැත්නම් කොකෙක්ගේ මේ ඇහෙන් ගිහලා ඒ ඇහෙන් එළියට යන්න ඊතලයක් විදින වගේ ඒක පුදුමාකාර අවස්ථාවක් අවස්ථාවාදී වෙන්න ඕන එකට ඉතින් ඒක එල එලුනේ නැත්නම් එල එල්ලුනේ නැත්නම් ඉතින් සම්පූර්ණ අසාර්ථක දෙයක් වෙනවා එහෙම තමයි ලෝකය ඇද වෙලා තියෙන්නේ වෙන්නේත් එහෙමයි ධර්මෙත් එහෙමයි අනික් විශ්යන් වලත් එහෙමයි ඉතින් ඒකට හරියට වෙලාවට එල්ල බල්ලා විදිනවයි කියන එක ආපాతගත කරගන්නවයි කියන එක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඉතින් අපිට වරින් වර ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා ඒ වගේ වෙලාවට මෙනි බණක් අහලා ඒ චිත්ත ශක්තිය එහෙම නැත්නම් ඒ ණය විපස්සනාව ඒ විපස්සනා ඥානත් පහළ වුණොත් ඒ වෙලාවේදී තේරුම් ගන්න පුළුවන්. ඒක ඉස්සලා චිත්තක්ෂණෙත් බෑ පස්ස චිත්තක්ෂණෙත් බෑ. ඉතින් එන්නේ ඒ ක්ෂණ සම්පත්තිය දන්නේ හොඳටම සරුවච්චන් වහන්සේ හැබැයි ඉතින් අපිට විනීය ජනතාව වෙන අපිට ශ්‍රද්ධාව තුලින් ඒකට අවස්ථාව වැඩි කරලා දෙන්න පුළුවන්. ඒකට හරි වැදගත් වෙනවා ශ්‍රද්ධාව. නමුත් ශ්‍රද්ධාවට මේ වැඩ කරන්න අපි වීර්යයෙන් ඒ සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, පතිරූපදේශ වාසය, යෝනිසමංසකාරය කියන මේ ධර්ම ඇති කර ගන්නත් ඕන. එතකොට සතියේ විශාල ඉදිරි ගමනක් ඒ ඉදිරි ගමන කියන්නේ හැරවුම් ලක්ෂයක්. අන්නේ හැරවුම් ලක්ෂය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හැරවුම් ලක්ෂය වුණා ඒක දැන් උනේ විශාල වෙනසක්. මම මේක අනුග්‍රහ කරන්න ඕන කියලා ඒ හැරවුම් ලක්ෂය සිද්ධ වෙච්ච එකට තේරෙන්නේ නැහැ. එයාට තේරුම් ගන්න ඊට වැඩිය භාවනා කරපෙන එකේ අනුග්‍රහය ලැබෙන්න ඕන. කමඨාන සුද්ධ වෙන්න ඕන. සාකච්ඡාවක් යන්න ඕන. ඒතකොට තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ අපි මේ කියන දේ කියන දෙමලේ තේරුණයි කියලා. නැත්නම් ඒක අහගෙන හිටියට සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම කනගාටු වෙන්න ඕනෙත් නැහැ. කනගාටු වුණොත් මේ බන කියනක හරි වෙහෙසක්. හරි අමාරුයි මේක කියලා දෙන්න. මොකද ඔය සාමාන්‍ය මිනිසුන් දෝනේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කුමාරෝත්පත්ති කතාවලට හරි ආසයි. ජාතක කතාවලට හරි ආසයි. ඒ වගේම ඔය සාමාන්‍ය ලාමක කුසල් ගැන කතා කරනවා නම් හරි ආසයි. ඒකෙන් තමයි හැදිලා තියෙන්නේ මේ ආගම් ධර්මය. නමුත් මේ වගේ නිබ්බාන පරිසංයුක්ත එහෙම නැත්නම් ත්‍රිලක්ෂණේ හා සම්බන්ධ කතාවක් කියලා දෙන්න ගියාම ඒකට පේ කරගන්න එක ඒකට අපසරිය හාස් කරගන්න එකේ වගකීම අසන්නට දීලා නැහැ. ඒක දේශනා කරන්න අතේ තියෙන්න ඕන. ඒකයි සීකියපද මෙච්චර ගාණක් තියේදී මෙන්න මේ මේ තත්වරදී බණ කියන්න එපා කියලා සීකියපද 75 72 දක්වාම තියෙන්නේ 16ක් විතර වගේ මම හිතන්නේ මේ මේ වෙලාවේදී බණ කියන්න එපයි කියලා. තේවෙන්නේ නැහැ. ඒ වෙලාවට බණ කිව්වොත් බණ කියන එකනට අපත්‍ය සිද්ධ වෙනවා. අඩු ගානේ දුක්කටය සිද්ධ වෙනවා. අද බණ කියන හරියක් කියන්නේ ඔයයි විතරයි. දන්නේ නැහැ කොතෙන්ද කියන්න ඕන දන්නේ නැහැ බණ දන්නවට ඔහේ කියවනවා. එතකොට ඒකට ඒක අගෞරවයක් වෙනවා ධර්මයට අගෞරවයක් වෙනවා. ඒක නිසා වෙලාව කලාව බලලා ඉතින් අපි හැම බ්‍රහස්පතිනම හම්බෙන්න නිසා මේ වෙලාවේ බණ කිව්වට කවුරුත් බණින්නේ නැහැ. හැමදාම කියනවනේ බං. කැමැති කට්ටියනේ එන්නේ. ඊට වැස්සයි කියලා පස්සෙකුත් නෑ. මාර්ග සංයුත්තේ උනක් ප්‍රශ්නයක් නෑ. බණ කියන්න පුළුවන්. එතකොට අර ආපත්‍ය හරි අඩුයි. එහෙම නැතුව කියන බණ වල තමයි මේ සම්පප්පලාප කියන්නේ එක එක කරා හන්දියන්ති ගානේ කතා කරන දේවල්. දායකවත් වගතුවක් වෙන්නේ හැබැයි වෙන්නේත් නෑ නැත්තේත් නෑ ආපත්‍ය සිද්ධ වෙනවා. ආපත්‍ය සිද්ධ වෙනවා සම්පප්පලාප වලට. මේකත් හරියටියට ඒ කතා කරන නිබ්බිදාව, ඒ කතා කරන විරාගය පහළුනේ නැත්තම් බොහෝ දෙනෙකුට සම්පප්පලාප වෙන්න ඉඩ තියෙනවා. ඒකයි බණ අහන්න කැමති නැත්තේ. ඊට වෙදී කැමති මොනවාරි ආස්වාදයක් දෙන බණ ලබන්න. ඉතින් මම එහෙම හිතන්නේ මම හිතනවා අපි මේ අවුරුදු ගාණක් මේ කරගෙන යන වැඩේ පිරිසත් එක්ක මොකද්දෝ ප්‍රගතියක් අපි ලබනවා. යම් යම් අය මේකටම කන් යොමාගෙන අහනවා. මේකටම ජීවිත පරිත්‍යාගයෙන් කරනවා. ඉතින් ඒක මම හිතනවාද එතෙන්දපත් වෙච්ච නැති මේ පැත්ත බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට පරමාදර්ශයක් වෙනවා ඇති. හොඳ වපසරියක් ලැබෙනවා ඇති. ඒ නිසා මේකට උත්සාහ කරාට කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ වාගේ ඝෝර වූ ලෝකාමිෂ විශේෂයි ඉලිදිලා ඒකේ ගිලීගෙන ඒකම අබේක අබේ අගේ කරමින් ගත කරන ජනතාවට පණිවිඩයක් දෙනවා මේ බණ අහන සුළු පිරිස හරහා. පුත්‍රජානන්සේ ඉදිරියටපත් වෙච්ච සංඝයා හරහා ඒගොල්ලෝ ඒකට සෑහෙන සුදුස්සෝ. ඒකනේ මාර්යා වෙලා බල්ල මෙතන මේ සද්දයක් දාලා <clears throat> විචක්කු කර්ණයක් කරන්න හදන්නේ. සුදුසුකම තමයි මාර්යා එතෙන්ට ආපු එක. ඒ භාවනා කරනකොට කරදරයක් ආවනම් ඒක භාවනාවේ ජීවුණු ලක්ෂණයක් කියලා දැනගන්න. මාර්යාට යට වෙලා පස්ස ගැහුවනම් මාර්යා දිනනවා තමන්ට ආත්ම ශක්තිය නැත්තම් පශ්චාත්තාවයක් ඉතුරු වෙනවා. හැබැයි ඒකේ වුණත් කමන්නේ කවුන්ස් යාන හිටියොත් පොත් බැීමත් යාන හිටියොත් තේනවා අපි හැමදාම මෙයත් එක්කම තමයි මේ යන්නේ. අපි හිතන්නේ මේ වගේ මාර කතාවක් නෙමෙයි අපි හිතන්නේ වෙන කවුරු හරි ඇවිල්ලා අපිට කරදර කරයි. ඒක තමයි අපේ සාමාන්‍ය කමඨාන් වාර්තාවල නිතරම කණපින්දම් ගහන්නේ මට මේ භාවනා කරගන්න බැරි වෙන්නේ අහවල් එක නිසායි කියලා. අහවල් එක නෙවෙයි ඒක පිළිබඳව සූදානම් මනසක් නැතිකම. ඒක පිළිබඳව ලෑස්ති මනසකින් සූදානම් ශරීරකින් යන්නේ නැත්නම් පුංචි දෙයකට පවා කැඩෙනවා. කැස්සටත් කරනවා, වැසරත් කරනවා, මැසරත් කැඩෙනවා. ඒකෝර තේරුම් අරගන්න ඕනේ මේ භාවනාවේ මේ කැස්සට කැඩෙන ස්වරූපය නිසා තමයි කැස්ස ඉච්චර ලොකු වෙන්නේ. මැස්සට කැඩෙන ස්වරූපය නිසා තමයි මැස්ස ඔච්චර මහා ලොකුවට පේන්නේ. ඒව නැත්තම් වැස්සට කැඩෙන නිසා තමයි වැස්ස අපිට මහා කරදරයක් වෙන්නේ. ඒ චණ්ඩාවේ තියෙන නගරික ආම්රු කෙනෙකුට දායකයා ගිහිල්ලා කිව්වලු ස්වාමීන් අසවල් ස්වාමීන් වහන්සේ එනවා පන්දි ස්වාමීන් වහන්සේ අපි රිට්‍රීට් එකට යන් කියලා. ඉතින් අවුරුදු ගානකට කලින් කියලා දින වකවාන වෙන් කරලා කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ ගියා. ගිහිල්ලා දා 10 භාවනාදී තුන්වෙනි දවසේ කියලා කිව්වලු මේ මට බෑ මට යන්න ඕනේ කියලා. ඉතින් කැපකාරය ඇව්වලු ඇයි කියලා. මම දවසක් බැලුවා දෙකක් බැලුවා හරියට මඳුරෝ කරනවා. ඒ නිසා මට මේ භාවනා කරගෙන යන්න බෑ. ඒ නිසා මම යනවා කියලා. ඉතින් කැපකාරය ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙන කැපකාරයත් කලින් පැවිදිලා හිටපු කෙනෙක් පස්සේ මම තමයි මම දැනගත්තේ. ඊට පස්සේ සයිඩෝ අපි යන ගාන ආපු ස්වාමීන් වහන්සේ සයිඩෝට කැමති වුණාලු. පන්සල කහාමුසු කෙනෙක් කියලා භාවනා කරනවා කියලා. ඊට පස්සේ මොකද යන්නේ කියලා කිව්වලු මේ මధుරෝ කනවා ඉවසන් බෑ. ඊට පස්සේ අහපන් ඔය මధుරෝ අලියෝ තරම් ලොකුද කියලා අහපන් කියවලු. ඔය කන මధుරෝ අලියෝ තරම් ලොකුද කියලා අහපන් කියලා. ඇහුවට හරියන්නේ නැහැ. අර හාමුදුරන්ට කටින පිංකම් තියෙනවා. අර හාමුදුරන්ට බරු පිංකම් තියෙනවා. පන්සලේ ලයිට් බිල ගෙවන්න තියෙනවා. එතකොට අර භාවනා වැඩමුළුවට හිත දැම්මේ කැපකාරය නිසානේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ අනුන්ගේ ඉසු ගැන්වීමකට භාවනා කරන අයට වෙන්නේ. තාත්තා දරුවන්ට භාවනා කරවන්න දෙමාපියන්ට ආසාව තිබ්බට දෙමාපියන්ගේ කොහොමද කියන්නේ? දෙමාපිය වග වෙන්න එපා මේ දරුවේ කිපදීම ගැන සම්බන්ධව. දැන් නිවන් දක්කන්න බෑ. එනයි එන අම්ම තාත්තා නිවන් දැකලා ඉන්නවා. ඔය ගුරුවරු ඔච්චර බයිලා කතා කරාට ඒගොල්ලෝ පඩියට වැඩ කරන්නේ. අපේ ගුරුතුමා තාමත් ඇයි ඉස්කෝලේ මොකටද පඩි ගන්නේ? ওই මඩ කඩිතු ඉක්මාගෙන යන්නේ මේ අනම්මරන් වලට කියලා හිතනවා. නිවාඩු කාලෙත් ඉස්කෝලේ යන්නේ මොකටේ? පඩි ගන්නෑ. අද පඩියට කහින තරම් හොඳ නෑ මම මේම කියන එක මොකද මට ඊට වැඩි උතුම් ගුරුවරු හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒක තමයි තාමත්ය ඉස්කෝලේ. ඉතින් මට කඩිසි ඉක්මවාගෙන යන්නේ පඩි ගන්න වෙන මොකටවත් නෙමෙයි. ඉතින් එයා කියනවා නම් මට මේ දරුවන්ට උගන්වන්න ඕනේ, දරුවෝ දිනු වෙන්න ඕනේ කියලා. ඒක මේ පස්සේ ඇති වෙච්ච දෙවෙනි પરමාර්ථය. රස්සාව ගන්න ඉතල දැඟලුවේ. ඒ වගේ තමයි දීමෝපියෝ ගුරුවරු කාගෙත් තියෙන ඕක නැ මේ බුදුහාමුදුරෝ ඔය ගාන දාන්න එපා. බුදුහන්සේ වෙන් ඉක්මවලා උන්වහන්සේ ඉස්සල්ලා තමන්ගේ වැඩේ කරගෙන එතකන් කට ඇරියේ නැහැ. ඊට පස්සේ තමයි මේ වැඩේ කිව්වේ ඊට පස්සේ දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් බුදුජානසෙ මේ කියන දේ හුදී ජනතාවට තේරෙන්නේ නැහැ. මහා විශාල වෙනසක් කරලා බන්න බුදුහාමුදුරුවෝ දෙයයන්ාන්සේගේ වලාකුළට උඩින් තියන්නේ. එනසන් 18 රියම් කරන්නේ. ඊට පස්සේ මේ රැස් වී දෙන්න තියන්නේ. ඒ මොකද තියාගන්න හදන අප්පා ඒ උත්තරම කියන්නේ අපිට තේරෙන්නේ එයා ඉන්නේ අහවල් තැන නෑ බුදුරජාණන්ස පැහැදිලිව කිව්වා මම මිනිස්සෙක්. මම දෙවියෙක් නෙවෙයි, බක්මෙක් නෙවෙයි, ගාන්ධාරුවෙක් නෙවෙයි. අවුරුදු 45ක් පොළොවේ ජීවත් වෙලා තියෙන මිනිස්සෙක්. මේ පුම්බල උඩ තියන්න හැදුවට බිම දාන්නත් එපා. දාන්න බෑ. ඒ අපේ කරන දේවල් වල එක හරියන්නේ නැහැ. නමුත් බුදුන් මේ සම්බන්ධතාවය ඇති කෙරුවේ ධර්මේ හරහමනේ. ඒකනේ බුදුජානකසේ ධර්මයේ ගුරුදන්හි සලකැවි බුදු වෙලත් හිතුවනේ මට තනියම ජීවත් වෙන්න බෑ මට ගුරුවරෙක් ඉන්න ඕනේ කියලා. තියාගත්තේ ආත්මීය දෙයක් නෙවෙයි අනාත්මීය වූ ධර්මයක්. ඒ වගේ තාමත්ම ආසන්නයට ගිහිල්ලා Hindu අද්වෛතයේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ උඩින් තියලා තියෙනවා. මේ මට්ටක අපිට යන්න බෑ. හැබැයි මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට හිතුවා මේ තරම් උතුම් කෘත්‍යයක් කරන්න කෙනෙක් ආත්මයක් තියෙන්න ඕනයි කියලා. බුදුරජාණන්සේගේ තියෙන මේ ශ්‍රේෂ්ඨ චින්තනය චින්තනයක්ම නෙවෙයි මේක ප්‍රත්‍යක්ෂය. ඒ මේ තරම් බුදු කෙනෙකුට පවා ගුරුතන්හිලා තියාගන්න පුළුවන් මේ දේ අනාත්මයි කියන එක. ඒක බෞද්ධය තේරුම් ගන්න නැහැ. බෞද්ධ තරී කැමති මේ ආත්මීය වූ දෙයියන් වඳින්නයි අර වගේ මිනිස්සු කරන පූජා සත්කාර කරගෙන ඒ ගෝසාවල් කරගෙන ඉන්න හරි කැමති ඔක්කොම පිටින් ආපු දේවල් මේ තේරවාදයට නිසා තේරවාදය එච්චර ජනප්‍රිය නෑ. දැන් ජනප්‍රිය කරන්න අර විසි කරපු දේවල් ටික තමයි ආය මේ සුද්ධ කර කර සුද්ධ කර පාවිච්චි කරන්නේ. නමුත් මෙවැනි සූත්‍ර තාමත් ත්‍රිපිටකේ තියෙනවා. අර අමාරු sannivedanaya අර අමාරු ඒත්තු ගැනීම කරන්න බුදුදහමසේ පූර්ණ වැර යොදලා කතා කරපු දේවල් තියෙනවා. ඉතින් අපි යතිම් බණ්ඩ සෑහෙන සුදුස්සෝ මොකද අපි මේ වෙනකොටත් ගෙවල් දොරවල් පැත්තකට දාන්න తాවකාලික හෝ ජීවිත කාලයේම කැපතිලා තියෙනවා. ඊට පස්සේ ඒ දේ කරන්න බෑ මේ වගේ අනන්‍යගත වුණාට ඔය ඔක්කොම ගිහිගත ඇලිම වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කයට හිත දාන්න ඕන කියන එකත් කය කියන්නේ ඇහ කන දිව නාසය කය මන තමයි. මේකටම හිත දාන්න ඕනේ. එතකොට තමයි ගිහිගත ඇලිම සම්පූර්ණ වෙන්නේ. ඒකෝ තමයි අරණ්‍ය අදහසත් යන්නේ. ඉතින් ඒකත් කරලා මේ වෙනකොට සෑහෙන සාර්ථක අවස්ථාවල් පරියන්කේදී සහ ධක්මනේදී අත්දකපු ඇත්තෝ. ඉතින් ඒ නිසා එන්නේ ඒක සීපත් කරගෙන ඒ සූදානම් මනසෙන් මේ බුදුරජාණන්සේ මේ දෙවෙනි ගාථාවේ කියන ටික ඇහුවොත් තේරුම් ගන්න පුළුවන් අපි මේ දේ කරගන්න කොච්චර කැපකිරීම කරලා තියෙනවද අම්මා අප්පා වස්තු බෝධල චංචල නිශ්චල දීපල අහිං කළා දාලා ඇවිල්ලා මේ කවුරු හරි දෙයක් කාලා දින තැනක බුදියාගෙන මේ කරන Brahmacharya ඒක ඉති ඉස්සරහින් තියාගන්න ඒක අදිෂ්ඨාන පූර්වකව අහන්න ඕනේ මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ සේරම අතික් සමතික්කම්ම මනාකොට ඉක්ම වූ සතෝ බුද්දස්ස ශාවකෝ කියලා බුදුජානනාංශයේ මෙතෙන්දී ඒ සූදානම් ශරීරයේ පප්ප ශරීර පෙන්ලා දෙනවා. ඉංගම් පෙන්ලා දෙනවා. ඒතස්ස සමතික්කම්ම මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඉක්ම වූ අවස්ථාවක් කියලා කියන්නේ හරියටම ධානයේට යන වේලාවක රූප ධානෝ අරූප ධානවල එහෙම නැත්නම් සෝවාන් මාර්ගයටපත් වෙන වේලාවල් වල ඒ ඇති වෙන වෙනසෙදී ඔය රිටිපනින මිනිස්සයා රිට ආදානෙන් ඉහළටම ගිහිල්ලා රිටත් විසිකරන්න එපාය එහා පැත්තට පනින්න වෝල්ට් එක දාන්න. අන්න ඒක ඒකට කියන්නේ මුළු ඔක්කොම දීලා දාන්න ඕනේ. ඒකයි මම ওই බෝඩ් එකේ ඉල්ලලා තියෙන්නේ තන පේන්න කාට කාටත්. ඒක අටුවාවේ සඳහන් කරන්නේ මේ යුරේ ඉඳලා ඒ යුරට ඉක්මනට යන්න ඕනේ මිනිස්සෙක් මේ යුර මරණාන්තික වේදනාවක් නැත්නම් රාජ උදාහසට ලක් කළා එහා යුරේ ඉන්නේ හොඳ රජ කෙනෙක් ඉවෙත්තර ගියාම බේරෙන්න පුළුවන් කියලා පණින්න හදනවා නමුත් ගංගේ කිඹුලෝ ඉන්නවා නම් සීත දියවැලි තියනවා නම් එයා මොනව කරන්නද මට දැන් වටපට බල බල ඉඳද්ද බෑ රාජපුරුෂෝ එළවනවා. ඉතින් එතකොට යාට පේනවා එහා යුරෙන් ආපු අත්තක වැලක් කෙල්ලිලා තියෙනවා ගඟ මැදට. ඉතින් මෙයා කරන්නේ අර දුවගෙන ආපු වේගෙටම ගිහිල්ලා පුල්ලුවන් හරනම් හරිපලයන් බැටනෝතර කියන් කියලා අර වැලේ එල්ලෙනවා. වැල් ගොන්නුවක් නේ. ඉතින් එල්ලෙනකොට යා කොච්චර හයියෙන් අල්ල ගන්න ඕනද කියලා කියනවා. මේ වැල අල්ල ගන්න තරම් දුරකත් නෙවෙයි තියෙන්නේ. පයින් ගමන් අල්ලන්න ඕනේ. අල්ලපු ගමන් මේ වැල පැද්දිලා එහා යුරට යනවනේ. ගිහිල්ලා එහා යුරට ගිය වෙලාවේ මේක අතහරින්න එපායි. නැත්තම් ආපහු එනවනේ. ඉතින් අල්ලා ගැනීමයි අර අතහැරීමයි ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. අල්ලා ගන්න ඕනේ ආයේ මොකක්වත් නැහැ කිසිම අනුකම්පාවක් නැතුව. ඊට පස්සේ අතහරින්න ඕනේ. ඒක ඉතර අමාරු නෑ මේ රිලිවිය දරුව බැඩ බැඳගෙන අත්ෙන් අතට පයින් නැටි හිතන්නේ. ඌ හරියට මෙහෙම පැද්දු ගන්නවා අත්ේ රේඛාව අල්ලා වැත්තා පැන්නා පැන්නට පස්සේ ඉන එක අතපය හතරෙන් අල්ලන් ඉන්නවා පැටියට හද්ද නොකර ඉන්න එකයි තියෙන්නේ. බුදුජානසේ කියනවා මේ රිලෙවියම් බඩ බැඳගෙන පෙරලා දරුවා බේරා ගන්නා වාගේ සරුවචන්නාංශයේ දෙක අපි වෙනුවෙන් කරන්න බෑ කියලා. එහෙම කරන්න බෑ. ඒක මොකද හේතුව ඒක තමන් කරගන්න ඕනේ. අර හම්බ කරන ඔක්කොම තියලා අන්තිම හිත විතරයි අතර ගන්න. දූවගෙන ඇවිල්ලා හිත බිම තියලා ඒකෙන් ගැම්ම අරගෙන අන්තිමට හිත අතාරින වෙලාව ඔළුවෙන් හිටගෙන ඉන්නේ. සම්පූර්ණ අනිත් පැත්ත දාලා වෝල්ට් එක දානවා. වෝල්ට් එක දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඇදගෙන වැටිල්ලක් වෙන්නේ. සමහරට අඩි 11 12 16 විතර උඩ පයින්නවා. එයා පිටත දරස් කාලේ වැටෙනවා. අපි ඉස්කෝලේ තුව පුරුදු කරා මට ඉතර මම දක්ෂ නැහැ. පිදුරු ටිකක් තමයි දාලා තියන්නේ. පිදුරුයි 10යි. ඇදගෙන වැටෙන්නේ අර කුරට තමයි. දැන් නම් විශාල කොට දාලා හරි ගස්සලා දීලා තියෙනවා. ඉතින් අර වගේ අර වැලට පහින මිනිහා ඒක හයියෙන් අල්ලගන්න ඕනේ. ඒක නිසා මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අපි දැනගන්න ඕනේ. ඒක මග අරලා ඉවෙන් කර මේ මේ අයින් වෙලා කරන්න බෑ. මේක අල්ලන්න ඕනේ මේ ජීවිතේ පැවැත්තා ගැනීම සඳහා, යාපනය සඳහා හැබැයි ඒක ඕන වෙලාවක අතාරින්න පුළුවන් බැම් ඇල්ලිමක් අල්ලන්න. අන්න ඒ ගැජට් තමයි ලෝකේ හරිම ගණන්. රැචට් හදන්න ඕන එක පාරට යමක් අල්ලන්න ඕන වෙනකොට ගලවන්න. බර ඇල්ලුවට පස්සේ ගලවන්න බැරිකම තියෙනවා. විශාල ප්‍රශ්නයක්. කසාද බඳු කට්ටිය දන්නවා ඒක. උඩරට කසාද බඳින්නේ වාතරට කසාද උඩරට කසාද දික් කසාද ලේසි. වාතරට කසාද ලේසි නෑ. මුස්ලිම් කසාදේ කාටි උසාවියෙන් බේර ගන්න පුළුවන්. ඒත් පිරිමියාට විතරයි පුළුවන් ඒක ක්ලියර් කරන්න ඉස්සියාවට බෑ. පුරුෂයා තමයි ස්ත්‍රියට දෑවැද්ද දෙන්න ඕනේ. දැන් කාටි උසාවිය වලට කදාකත් පිළිම කෙනෙක් කර ගෑනු කෙනෙක්පත් වෙලා නැහැ. දැන් එව්වයිදී සමහර ගෑනු කට්ටිය ආසනෙටම ගිහිල්ලා ඒ අසාධාරණ වෙච්ච කාන්තාව වෙනුවෙන් කතා කරන දේවල් අද එලිදක් කරන්න පටන් ගන්න තියෙනවා. අල්ලන්න ලේසි, අතාරින්න අමාරුයි. අන්න ඒකෙදී අල්ලනවට වැඩිය අතාරින එක ලේසි කියන එකයි බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙන්නේ. දැන් ඒකට දීලා තියෙන ඒකට දීලා තියෙන උපක්‍රමය තමයි යමක් අතහරින්න නම් ඊට වැඩිය සියුම් දෙයක් අල්ලපන්. ඒක අතහරින්න නම් ඊටත් වැඩිය සියුම් දෙයක් අල්ලපන්. ඒක අතරින් නම් ඊටත් වැඩිය අතිසූක්ෂම දෙයක් අල්ලපන්. එතකොට අර මෙතෙක් කරපු ඔක්කොම තැහැරීම් අර අතිසූක්ෂම දෙයින් තේරෙනවා. ඒක තමයි කාම ලෝක අතහැරලා රූප ලෝකයට යනවා. රූප ලෝක අතහැරලා රූප ලෝකෙට නැත්තම් සූක්ෂම රූප ලෝකයට යනවා. ඒකත් මතක තියාගන්න බුද්ධ ඥානසේ උපදින කාලේ ඒක තමයි තිබුණ කෙලවර. දැන් නෑ. ඒකත් අතාරින්න වෙනවා. ඒක අතාරින්න කෙච්චර අමාරු නෑ. මොකද එතෙන් යනකොට රූප නෑ, ශබ්ද නෑ, ගන්ධ නෑ, රස නෑ, පොට්ටබ්බ නෑ. ස්පර්ශ නෑ, ස්පර්ශය තියෙන්නේ හිතින් හදාගත්ත දෙයකට විතරයි. ඒතර ධර්මතාවය දන්නවනම් ඕක අල්ලගෙන හිටියත් කමන්නේ අතහැරියත් කමන්නේ කියලා ඒකත් එක්ක හැප්පෙන්නේ නැතුව ඉන්නකොට ඒක අතහැරෙන එක අතහැරෙන එක ධර්මතාවයක්. ඒ තමයි අපි හයියට ගොරෝසුර දිනානපනේ අල්ලගෙන ඒක අතහරින්න නම් කරන්න නම් බෑ. නමුත් කෙරෙනවා නම් හුස්ම සියුම් වෙන බව ආ ඒකට හිත දාන්න. මේ ගිරෝසෙයිස්ම නැති වුණා මට හරි පාඩුවක් වුණේ මේ කාම ලෝකෙ ඉක්මනට උදව් කරපු ආනාපානෙ නැති වුණා කියලා කලබල වෙන්නේ නැතුව නම් ආනාපානෙ විනෝඩ දැන් සියුම් ආනාපානෙ තියෙනවනේ. ඒකට කලබල වෙන්න එපා. ඒකට නොසලකා ඉන්න එපා. අව탁සිරු කරන්න එපා. ඒක ඒක ගත කරන මේකම තමයි ඇරයා කියලා දැනගන්න. ඒක ටිකක් වෙලා යනකොට හුස්ම දෙක දැඩි දෙක අතර හිස්තනක් පේනවා. එහෙම නැත්නම් හුස්ම රැලි ඔක්කොම අනායාසයෙන් සිද්ධ වෙන මොනක්වත් පේන්නේ නැහැ. එතකොට තේරෙනවා මේ රූප ලෝකයේ ආනාපාන කියන රූපය අල්ලගැනීමෙන් යන්න පුළුවන් උපරිම ඔච්චරයි. මේ ආනාපානේ දැනෙන්නේ නැති මට්ටමට රූප භාවනා යනවා නම් ඒ කියන්නේ චතුත් අධ්‍යානයට යනකොට ආස්වාද ප්‍රසවාස දැනෙන්නේ නැහැ කියලා. චතුර්ථ ධානය නැති වුණත් ආනාපානයේ ගුරුසුවතාව අවස්ථාව සියුම් අවස්ථාව අතිසූක්ෂම අවස්ථාව කියන එක පිළිවෙලට කරගෙන යන එකට තේරෙනවා මේ හුස්ම නොදැනෙනවා වගේ මට්ටමටත් අවදි වෙන්න පුළුවන් කියලා. ඒක අවදි වෙන්නේ නම් සූදානම් ශරීරයෙන් මේක අකරතැබ්බයක් කියලා හිතන්නේ නැතුව ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා. ඒ තියේදීත් හුස්ම ගන්න එකට නැත්තම් අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීමට ශරීරයේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම මේ මමයාගේ පැවැත්මට ඔය මම වුණා උදව් කෙරුණ නැතත් 100%ක්ම යාන්ත්‍රණේ තියෙනවා. ධ්‍යාන ලැබුවත් සක්කාය දිට්ඨියටවත් මම ආයනයටවත් මම මූලික කරගත්ත දැනුමටවත් කිසි බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ලැබෙන සියල්ලම විශේෂයෙන්ම දෙවෙනි ධානයේ ඉඳලා ඉස්සරහට විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් තියෙනවා. මොනක්වත් නැති කමෙන්. සද්ද නැහැ, රූප නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පොට්ටබ්බ නැහැ. පොට්ටබ්බ කියලා තිබුණ එකයි මේ. හුස්ම ටික විතරයි ඒකත් නැහැ. එතකොට ධර්මතාවයේ මතුවෙනවා. ඉතින් ධර්මතාවය මතුවෙනට උඟ දෙනේ බය වෙනවා මේකට. දැන් මට ආතපాత නැති වුණා, ඉල්ලෙන්න වෙලක් නැති වුණා වගේ කියලානේ කියවෙන්නේ. ඒක නෙමේ ලෝකාමිෂයේ ඝෝරතර වූ ලෝකාමිෂයේ බැඳෙන අඳබාල ජනතාව කියන්නේ. ඉතින් බුදුචානන් සඳහන් කරනවා මේ ජීවිතේ මේ ඝෝරත මේ ඕලාරික කය තියෙද්දිම මේ තරම් ගැලවෙන්න පුළුවන්. ඒක හරියන්න නම් ඒකෙන් ආනිසංස ලැබෙන්න මේක ධර්මයක් මේක භාවනාවක් මේක සතිය දියුණුවක් මේක මගේ ලොකු කැපකිරීමක් විශාල ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන දානයක් මේ සිද්ධ වෙන්නේ කියලා දැනගත්තොත් සැරිසරන්න පුළුවන් අරූප ධානවල හතරෙම ඒ හතරෙම තියෙන්නේ උපේක්ඛා ඒකග්ගතාව ඒ හතර තමයි මේ මේ අරුප ධ්‍යාන කියන්නේ ඔක්කොම බුදුරජාණන්සේ තාපස කාලෙම සිද්ධාර්ථ තාපස කාලෙම දැනගෙන තිබුණා ඒ උගන්නපු ගුරු හිතුවේ ඒක තමයි කෙලවර කියලා. සරුවචනාක් කියන මේ ඔක්කොම භවයේ ඇතුළේ කරන පිණුංග ඇහිලි කියලා. ඉතින් ඒ නිසා ඒ හරියට ගියාට පස්සේ හිතෙන්වත් ඉඩ තියෙනවා. ඒකයි උනේ ආලාර කාලා මුද්දකරාම් පුත්‍රව ගැයට අපි කෙලවරට ගියා කියලා හිතාගෙන. ඒගොල්ලෝ හිතුව මේ වෙනකොට බ්‍රහ්මත් එක්ක එකතු වෙලා තියෙන වැඩේ හරි කියලා. ඒකනේ සිද්ධාර්ථ තාපසතුමාට කිව්වේ අපි මේ සෙනඟ බෙදාගෙන දෙකට පස්සේ බෙදාගෙන ජීවත් වෙමු කියලා. නමුත් අතහැරලා දාලා ගියේ මේ සිද්ධාර්ථ ගෞතමට බුදු වෙන්න ඉස්සෙල්ලාම මේක තාම ඝෝර විෂයක් බව මේක මා විශාල යමක් බව තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක හරි පුදුම දෙයක්. හරි පුදුම දෙයක් බුදු වෙන්නත් ඉස්සෙල්ලා මේක තේරුම් ගත්තේ. දැන් ඒක අනික් අයට කියලා දෙන එකේ අමාරුකම තමයි දැන් මේ ਸਰවචනංශය දකින්නේ. අනික කඩ කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ කියනවා කොහොම කරලවත් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්වත් අඩු ගන්න තියෙන්න ඕන. එහෙම නැත්නම් ස්ථිර තැන්පතුවක්වත් තියෙන්න ඕන. එහෙනම් හදිසියේ සිවුර ඇදියොත් ගිහිල්ලා ඉන්න තැනක් තියෙන්න ඕන. එහෙනම් මොකද ජොබ් එකක් තියෙන්න ඕන. ඉතින් අපි පොඩ්ඩක් හිතරු කරගෙන මේ වැඩේ කරන්න හදනේ. ඌවත් එක්ක ඔය අරූප ධ්‍යාන කරන්න බෑ. ඒකට ඒක නිකන් ඇහැට කුණක් වැටෙනවා වගේ උගුරේ ස්වස්තික ලකුණු වගේ මේ මේ යකඩ කෑල්ලක් හිර වුණා වගේ හරිය අපහසුටපත් වෙනවා. අපි හිතමු ඉතින් ගියයි කියලා වුණත් ඒ තාම භවයේ ඉන්නේ සක්කාය දිට්ඨියට මොකක්වත් වෙලා නැහැ. හුස්ම ගන්න බව නොදන්නාට හුස්මට මොකක්වත් වෙලා නැහැ. සංඥාවක් තියෙනවා නේව සංඥා නා සංඥා කියලා. සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති කියන එක හීනයක්ද අඩනින්දක්ද කියලා තේරෙන්නේ නැති කතියකට යනවා. අන්න එතෙන්ද ගිය පිරිසක් මම හිතන්නේ මේ බණහන කට්ටියකෙත් ඉන්න ඇති. ඒගොල්ලෝ දන්නවා ඒතන් ලෝකාමිෂං ඝෝරං මේ ඝෝර වූ ලෝකාමිෂය එත්තංච සමතික්කම්ම ඒක ඉක්මවන්න පුළුවන්. తాවකාලිකව ඉක්මවන්න පුළුවන්. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහ කන ජීව නාසය කය මන කියන මේ දේවල් ඉක්මවන්න පුළුවන් මේ භවය ඇතුළෙම යම් ප්‍රමාණයක භාවනාකේ ඉක්මවන්න පුළුවන්. සතෝ බුද්දස්ස ශාවකෝ මේකට සත්‍යමත් වෙන්න ඕනේ. මේ සියලුම ප්‍රශ්නයි සියලුම ප්‍රශ්න වලට ගෝචර වෙන්නේ මේ අපේ උපයන් හයක් තියෙන චක්කු මේ සෝත ගාහන කියන ඇහි ඔපේ කනේ ඔපේ මේ ඔක්කොම ඉක්මවන්න පුළුවන්. අන්නේ මේ ඉක්මවපු යෝග මේ මේ බුද්ධ ශ්‍රාවකයෝ. ඉසර තිටිය ශ්‍රාවකයෝ ඒගොල්ලෝ සත්‍යමත් උනේ නැහැ. සතෝ බුද්දස්ස ශාවකෝ. ඒක පිළිබඳව අවදිමත් භාවයක් ඇති, ඒක පිළිබඳ සූදානම් ශරීරයක් ඇති බුද්ධ ශාවක ඉන්නකොට මාර දෙය අතික්කම්ම මාර්යාගේ අර ඇහැ කහන දිව නාසය කය මන කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ඉක්මවපු පුද්ගලෙක් කියලා බුදුරජාණන් නම් කරනවා. මේව සංඥා නාසඤ්ඤායතන නැත්නම් ආකින්චඤ්ඤායතන වගේ වෙනකොට. ඒක කරන්න පුළුවන් හැබැයි ඒක බුද්ධියට සින්න වෙලා නැහැ. තාම තියෙන්නේ හැකි සංඥාවක් තියෙනවා වරින් වර ගන්න පුළුවන්. හැබැයි උපරිම වපසරිය හරියන්න ඕනේ. සූදානම් ශරීරයක් තියෙන්න ඕනේ. හැබැයි ආයශරයක් වැටෙන්න නම් මාර්ග දෙයට තමයි. ආන එතන ගිය කෙනෙක් මෙතනින් එහාට යණ්ඩයි මේ වපසරිය සකස් කෙරුවේ මේකේ නතර වෙලා ටැග් ගහලා සන්තෝෂ වෙවි ඉන්න නෙවෙයි කියලා එතනදී සතිය පිහිටවුවොත් එයාට කියන්න පුළුවන් ඔච්චර භවනා කරත් සක්කාය දිට්ඨිය 100%ක්ම තාම තියෙනවා. මේ ශරීරයේ පැවැත්ම උඹ නොකිරුවාට ඔක්කොම ඒක විසින් නඩත්තු කරනවා. ආයසරයක් භාවන වල එනකොට ආය සක්කාය දිට්ඨියට තමයි එන්නේ. ආයෙත් මේ කායයට තමයි එන්නේ. එහෙම දහස් වරක් යනවා එනවා යනවා එනවා යනවා නම් ඒ කෙනාට ආයේ වෙනමම රහත් වෙන්න ඕනේ නෑ. තව තියෙනවා ඇත්තටම කෘත්‍යයක් තියෙනවා රහත් වෙනවා කියලා. ආන්නේ දේ ඉඳදී තේනවා මෙච්චර මේ ඝෝර වූ ආමිෂ විශේෂයි මෙච්චර පෙරේතකමන දඟලන ලෝක සත්‍ය විශේෂයි Taman හරියට තරුමෙද හඳ තියෙද්දි බබලන සූර්යා වාගේ කිසියම් දෙකින් බාධාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ මොකද මේ කවුරු මොනවා කිව්වත් එයාට අදාළ නෑ. ඒ කට්ටිය අපිට මොනවා හරි කියනවනම් කියන්නේ හිතවත්ෝ අහිතවත්ෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මහරහනේ. මේ අකුණු විදුලියක් හේතුව සද්දයක් ආව භූමිකම්පා වුණා. ඒතර බයක් ඇති වෙනවා. මේවා පිළිබඳ අපේක්ෂාවක් තියෙන කෙනාට. ඒක තමයි යාමුරු අන්තිකරණ ගත්තු කළ කියන්නේ මේ අකුණක් ගන්න භූමිකම්පාවක් වෙනවා කියලා. ඒක කියන පොඩ්ඩක් නතර වෙන්න. ওই භූමිකම්පාවක් නෙවෙයි මේ අපේ භාවනා වැඩ පිළිවෙල බාධා කරන්න මායя දාන ගුණ්ඩුවක්. එයා ওই ටික දාන්නේ ওই විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරා පමණමයි. ඒව පිළිබඳව ඒව ඉක්මවා ගිය කෙනෙකුට මාතයාගේ ඒ කරන ට්‍රික්ස් අර කරන්නේ සර්වචන් ආංශයට <coughs> පුක්කුසාච බ්‍රාහ්මණයාගේ ගෝලෙක් ඇවිල්ලිවල වැඳලා අපේ ගුරුන් ආංශ හරීම තෙදවත් හරීම බලවත් හරීම ඥානවන්තයි ඒකයි මම එතුමා ළඟ මේ මේ මහානදම් පුරාණේ නැත්තම් තපස් මහානකම් කරන්නේ කියලා කියනකොට බුදුන්සේ අගය කරනවා අගය කරලා අහනවා මොනවද එතුමා ළඟ තියෙන මේ වගේ ඔබතුමාගේ හිත් ගන්න වෙච්ච මේ ශ්‍රේෂ්ඨ ලකුණු කියලා. ඒක කියනවා මම එතුමාගේ උපස්ථායකයා වශයෙන් ඇවිදපු වෙලාවල් තියෙනවා. එහෙම යනකොට එයා ගමන යන වෙලාවේදී මට කිව්වා පොඩ්ඩක් පාර පැත්තකට වෙන්න ආසනයක් පනවලා දෙන්න කියලා. එයා ඒ ධානයකට සමවැදුනා. මම ළඟ හිටියා උපස්ථානෙට. ඉන්න වෙලාවේදී එතන ගල් 500ක් ගියා. ඒ ගල් පන්සිය යනකොට පලාතම දූවිලි වාල්වකාවක් දූවිලි වලාවක් ඇවිස්සලා මේ කුරුතුමාගේ මුළු ඇඟම දුබුරු පාට වුණා. මේ ඇඟ පුරාම දූවිලි තට්ටුවක් වැඳිලා ඊට පස්සේ පැය කීපයකට පස්සේ මෙයා ධානය නැගිටලා ඇහුවලු මේ මොකද වෙලා තියෙන්නේ මේ ඇයි මේ දූවිලි කියලා. ඊට පස්සේ කිව්වලු ඔබතුමා දන්නේ නැද්ද මහා කලගෝසාවක් කරමින් දූවිලිත් අවුස්සමින් මේ ගල් 500ක් එක දිගට ගියා බාධාකුනේ නැති ඒකලු මම දන්නේ නැහැ කියලා. මම හිතියේ මේ කන දිවනාසේ කයමනේ නෙවෙයි සමන් දන්නේ නැහැ දැන් මිතුල තියෙන දූවිලි ටිකෙන් මට පේනවා සෑහෙන කලබගැනියක් වෙලා තියෙනවා කියලා. පුනස කියනවා හරි වටිනවයි කියලා. ඒක හරි වටිනවයි කියලා පුදුජානනාංශත් උපමාවක් දෙනවා. මේ ගෝයන් කපල ඉවර වෙලා ඊගා වැස්ස වහින කාලේ මම විල්ලයාගේ ගියා මිනිස්සු ඉතින් ගොවිතැන්පත් කරනවා හානවා මට හම්බුණා පිදුරු මඩුවක්. බුසාගාරම් කියලා තියෙන්නේ බොල් මඩුවක් කියලා තියෙන අර හරක් කොළබ කොළබාගනට ඉතර මිනිස්සුර හරුගොන්ගෙන් කරනකොට පිදුරු මඩුවක් අහනවානේ පිදුරු වලින් මඩුවක් අහන්නේ රෑ ඉන්නේ ඉතින් මේ මඩුවක මම භාවනා කරා භාවනා කළා නැගිටිනකොට මුළු යායම සෙනඟ පිළිලා එන්න කලගෝසාවක් මම මේ ඉස්සරහා පිදුරු මඩුව ඉස්සලා දක්මන් කරනකොට ළඟ ඉන්න ඉලන්දාරියෝ කතා කරලා එහවලු මොකද මේ සෙනඟ කියලා ඊට පස්සේ කිව්වලු අකුණක් ගැහුවා ජීවන් සහෝදර දෙන්නෙක් මැරුණා හරක් බාන් දෙකක් මැරුණා කුඹුරේ ඉති මුළු ගමම කැළඹුණා ඒක නිසා මම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ ගමට ඒක තමයි කට්ටිය කුඹුරට ඇවිල්ලා ඒකට ඇහුවලු ඔබතුමා කොහෙද මම හිතේ මේ පුසාගාරික උදා නිින්ද ගිහලා නැහැ මට නිින්ද ගිහලා තිබුණේ නැහැ ඔබතුමාට ඇහුණෙත් නැද්ද නැහැ මම දන්නේ නැහැ ඒක ලහන පුක්කුසායේදී ගෝලයාගෙන් ඒකද වැදගත් මේකද වැදගත් කියලා ඒක නැත්තම් මේ දෙකෙන් කෝකද මේ මනුස්ස මනස වැඩියෙන් කුතුහලයේ දනවන්නේ කියලා. ඒකම තමයි මෙතන වෙලා තියෙන්නේ. අකුණක් ගහනකොට භූමිකම්පා වෙනකොට හාමුදුරනේ තව කෙනෙකුට තට්ටු කරලා කියනවා අකුණක් ගහනවා. මේ භූමිකම්පාවක්. එයාට ඒකේ බලක් ගන්න බෑ. එයාට ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් වෙන්න මේ ළඟ හිට මිනිහට අකුණ ගැහුවා. ඌටත් භූමිකම්පා වුණා. ඒක යාට තට්ටු කරලා කියන එක. මේක මේ නිවුස් මීඩියා වල තියෙන මහ විශාල සූදුවක්. ඒ දන්න එකම අතින් ටිකක් දාලා ඔප කරලා ලොස්සව කරලා මේ ඒකමයි දෙන්නේ. මේ ළඟදී දාලා තිබුණා මං ඉත රට කියන්නේ නැහැ මොකද කිව්වොත් එම අහුවෙන නිසා ඒ රටේ විශාල භූමිකම්පාවක් වුණයි කියලා. එතකොට ඒ රටේ ඒ නගරේ හිටපු ලාංකිකයෙක් එතන යකෝ මම හිටියේ එහෙනේ. මම එහෙම තිබුණේ නැහැ. ඒ රටේ භූමිකම්පාවල් කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මම හිතියේ ඒ තමයි මේ මොනවද මේ ප්‍රවෘත්ති මාන්නේ. දැන් මේ කියන ප්‍රවෘත්ති බලලා මම පිටරට ගියාම ඒගොල්ලෝ ඉන්නේ සම්පූර්ණ වෙනස් මානසිකත්වයක. අපේ ලාංකිකෝ. ඒගොල්ලන් කිව්වා මේකයි වෙලා තියෙන්නේ කියලා උන්ට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ දැන් මමනේ කියන්නේ. හැබැයි මම ප්‍රවෘත්ති වටින් අර බලන නිසා මම දන්නවා ඒගොල්ලෝ ඒ ප්‍රවෘත්ති හිතේ මවාගෙන තියෙන්නේ කාගේ තොරතුරු අනුවද කියලා. වෙන විදිහට කියත හැකි ඔය මොනම දෙයක්වත් සත්‍යයට බාධා වෙන්නේ නැහැ. බාධා වෙනවා. ඒක ඉතින් අපි අර තියෙන පොඩි පොඩි පොඩි ගති වලට අපි ඒක හෙලි කරන්න ඕනේ. මේ වැඩේ කරනකොට මට මෙන්න මේකෙන් නම් කලබල වුණා. මේකෙන් නම් මට බාධා වුණා. එතන හිටියොත් මේ එතන තව ගොඩාක් ඉඳලා තියෙන ඒගොල්ලන්ට ඒක බාධාවක් වෙලා නැහැ. ඒකට ඒගොල්ලෝ මොකෙන්ද හිත හදාගන්නේ? ඒගොල්ලෝ ගණන් අරගන්නේ නැහැ. එක්කෙනෙක් මේ හරියට ගුරුවරයාත් අතහැරලා දාලා යනක තරම් කමට අහනත් අතහැරලා දාලා යන තරම් මධ්‍යස්ථානයේ තතල දාලා යන තරම් දෙයක්. නමුත් ඒ මිනිහා විතර යන්නේ අනිත් මිනිස්සු ඉන්නවා නිසා දිගටම. මෙව දිහා බලනකොට පේනවා අපි අපි ගෙන ආපු කර්ම ශක්තිය වල හැටියට මෙව කරදර කරගත්තට ඒව නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ කණ්ණාඩියක් වගේ හිටගෙන ඉන්නේ. මටත් ඕවා වෙලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ පැවිදි වෙච්ච අලුත ගමේ පන්සලේ ඉඳලා මේ අරණ්‍යයකට ගියාලු. මේ සංසාර දුක නැති කරගන්න. ගිල්ලවල ඇව්වලුවේ ස්වාමීන් වහන්සේගෙන් අපිට මේ අරණ්‍ය ප්‍රතිපදාව කියලා දෙන්න බණ භාවනා කේතවාසි කිවලු නම මෙහි මේකක් මෙහි නෑ. අපිව සීලයට රැකගෙන ඉන්න එක විතරයි කරන්නේ මිනිස්සු අපිට අරන්නේ කිව්වට අපි ළඟ එහෙම එකක් නැහැ කියලා. ඒක තනියම කල්පනා කරලා යකෝ පන්සලේ ඉඳලා කිත් මං තින්සිල් රැක්කමි. දැන් මෙතෙන් ආවයි කියලා ඇති වැඩේ මොකද්ද කියලා. කියලා තනියම පටන් ගත්තලු භාවනා කරන මෙලෝ උපදේශයක් නැතිලු. කිසිම අද ඉඳ අදම මුල සිට අග දක්වා දෙන උපදේශපන්ති කොහයක්වත් තිබිලා නැහැ. ඊට පස්සේ ලොකු සංසය ඇත්තටම ඔක්කොම පුස්කොළවත් කලුපිටි මැදපද කලුපිටි මැදද බලලා රාජකීය ප්‍රකාශයක් කරන තිබුණෙම නෑ කියලා මෙහෙම ක්‍රමයක්. දවසක් කට්ටිය මනමඩුවේ ඉඳලා මනමඩුව පොඩක් ඈතයි තියෙන්නේ කිව්වා ඒ ස්ථානට කට්ටිය චෛත්‍ය ගාවට ගිහිල්ලා ඉන්නේ දැන් ලොකු සංසය හිමීට පහන පත්තු කරන් ගිහිල්ලා මනමඩුවේ මේගේ භාගපිට්ටයක් උඩ හෙත් වෙලා භාවනා කරනවා. දන්නේ නැතුව මොකද්ද කරන්න ඕන කියලා. භාවනා කරනවා කියලා එකක් කරනවලු. කරගෙන යනකොට මතකත් නැතිව මොකේද කර්මස්ථානේ ගත්තේ කියලා ටික වෙලාවක් ඉනොට බල්ලෙක් ඇවිල්ලා පිච්චි කන්දට අත් දෙක තියලා කට දික් කරලා කරලා බලන් ඉන්නවලු දැන් මූණ ඉස්සරහා එක පාරට ඇඟ හීතල වෙලා ගියාලු දැන් මිනිස්සු කවුරකුත් නැහැ එතකොටම නිකමට මට කල්පනා වුණාලු මේක මනසේ මායාවක් කියලා එදා ඒක නොවුනනම් මට මහානකමක් නැහැ අද මේ ගමනක් නැහැ මම වෙලා නැගිටලා ගියා නම් බය වුණා නම් යන්නේ ඔය බල්ලත් අරගෙනම යන්නේ. එදා ඒක දිහා මේක මනසේ මායාවක් කියපු නිසා අද මට මේව කියන්න පුළුවන් කියලා. බුදුජානකත් එහෙම දහසකොත් කරුණ ඇතුව කියන්නේ මේ අපේ බය අදින්ද අපි මේ අකුණක් ගන්නකොට විචුසෝ වගවරන් සම්මා සම්බුද්ධෝ කියනවනේ. නරක නෑ ඒ පාට නම්. හැබැයි ඒ කියන්නේ ජපමන්ත්‍රයක් වගේනේ. අරහන් කියන බුදුහාමුදුරන්ගේ වෙන්න නොසැලෙන ගුණය හැම දෙයකම සුදුස කියන වචන නෙවෙයිනේ අරහන් කියන එක කටේ තුලේ ගෑවෙන්නේ නැතුවනේ කියන්නේ. හැම වචනයකම සාර ගර්භයිනේ. ඒක තේරුම් ගන්න නැතුව අපි ඉතිබස බස ඉතිබස බස කරලා දුවන අකුණක් ගන්නකොට. ඉතිවිස භගවන් සම්මාසවතු කියා ගන්න බයයි. වෙලා නැහැ. ඉතිබස බස ඉතිබස බස ඉතිබස බස ගාලා දුවනවා. ඒකටත් බුදුහාමුදුරුවෝ තමයි සාක්‍යයට අරන් තියෙන්නේ මේ අපේ දෙමාපිය අපිට උගන්ලා තියෙන ක්‍රම. ඉතින් ඇත්තටම බුදුහාමුදුරුවෝ මතක් වුණා නම් බුදුහාමුදුරෝ දේශනා කළ තුන අවුරුදු 6ක් හිටියා මහණනි කැලේ මට කවදාකවත් බයක් ආවේ නැහැ. මට සක්මනේදී බයක් ආව නම් ඒ බය ඉවරනකම් මම සක්මන් කරනවා. මට පරියන්කේදී බයක් ආව නම් ඉවර වෙනකම් මම පරියන්කේ ඉන්නවා. බය වුණාට පස්සේ ඉරියව් වෙනස් කරන්න එපා. ඒසොටේ බය අරගෙන දුවන්නේ. ඥානන්ද සාංශ කියනවා යකාට බය දුවන එක යකා හරි කියන තමයි දුවන්නේ. යකා එනවනම් මොන දෙන එකයි කරන්න ඕන. ඒ මුහුණ දෙන්න තමයි අර භික්ෂුව කියන්නේ මේ මහණෙනි ඔය භූමිකම්පාවක්වත් මේකක් නෙවෙයි මේ මායя විචක්කකරණය පිණිස කරන දෙයක්. ඒක නිසා එව්වට සැලෙන මනස අති ඝෝර වූ මේ ආමිෂයට යට වෙච්ච මනස. ඒක ඉක්මවලා ගිය සතිමත් භික්ෂුව මේක උනාට පස්සේ එන්ට ඉස්සෙල්ලයි සතිය කොහොමද කියලා පොඩ්ඩක් සම්බන්ධ කරලා බලන්න. මේ කරදරේ අමලිය කංකටොල්ල වෙන්නේ ඉස්සෙල්ලා සතිය තිබුණා. මේක උනාට පස්සේ ආයෙ සතියෙන්න කොච්චර වෙලා යනවද? ආවට පස්සේ මේ ඇත්තට මේ සතියේ හානියක් වෙලා තියෙනවද කියලා බැලුවොත් හරීම මම ඒකට මොකද්ද කියන්න යන්නේ කරලා බලන්න. ওই සිදුවෙන ඕනම අමලියක් කරදරයක් කංකටොල්ලක් වෙලා ගියාට පස්සේ ආයෙ සතිය අර ගානටම වඩන්න පුළුවන් විවේකයක් අපේ හිතේ තියෙනවා. එහෙම සතිය කඩන්න පුළුවන් જાති කරදරයක් නැහැ. කොච්චරද කියනවනම් මරණ වේදනාවේදීවත් කැඩෙන්නේ නැහැ කියනක ඔප්පු කරලා තියෙනවා. හැබැයි ඒ කියන සතිය ඔය මේ ගාමට ගියාට වමතින් කරන සතියක් නෙවෙයි දෝතිම්ම කරන්න ඕන. ඉතින් නිසා ඒ සත්‍ය සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vijjaha කියන විදිහට මේක හොඳට අහන්න ඕනේ. බණ අහන්න ඕනේ. බන වගේ දේවල් නෙමෙයි. ඊට පස්සේ දහතා මේක හිතේ තියාගන්න ඕනේ. මම මේ ජීවිතේට හම්බෙච්ච හොඳම කල්යාණ මිත්‍යා තමයි මේ ಪರಿචිතයික හොඳට ಪರಿචය හිතේ ධාරණය කරගෙන දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා බලනවා මනසෙන් පරීක්ෂා කරලා යම් යම් කරදර වලට මමපත් වෙලා තියෙනවා ඒවට යම් යම් උපක්‍රම දාලා තියෙනවා ඒ කරදර වලට සතිය දැම්ම නැත්නම් සතියෙන් ඉස්සරහට බැලුවොත් මොකද වෙන්නේ කියලා බැලුවොත් සතිය කවදාවත් මොනම දෙයකින්වත් කැඩෙන්නේ නැහැ. ආධුනිකයා තමයි හරියට චෝදනා කරන්නේ මගේ සතිය කැඩුණා මගේ හිත පිට ගියා. ඉතින් හිත පිට ගියා කියලා දන්නවනේ ඒක සතියක් නෙවෙයි. ඒක හරි වඩා හොඳ සතියක් නෙවෙයි. ආන්නේ විදිහට කරගෙන යනකොට මනසානුපෙක්ඛිතා දිත්‍යා සුප්පටි විජ්ජා. ඊට පස්සේ මම ඕන දෙයකට මුණ දෙන්නේ සතිය ඉස්සර කරගෙන. කතරගම දීවි ඉස්සර කරගෙනවත් නැත්නම් වෙන කරපු අනම්මනම් කරන්න යන්නේ. ඒකට අර සතිය බාල වෙනවා. ඒකටම කරගෙන යන්නේ කියලා. මේ නුවරදී ගිය වෙලාවේදී ඇත්තටම මම පැයක් ඉඳලා ඉන්නම් කියලා හිත අනිගියේ මං හිතුවේ 9ට වැඩ පටන් ගන්න කියලා පැත්තටම පටන් ගන්නකොට මෙතින් ඔය අනම්මනම් කලබෝසාලි වෙනකොට 9:00මාර 10 වගේ වෙලා තියෙන නැති මං කිව්වා මම පැයකින් යනවායි කියලා. මම ඔය ධර්මයක් කියන්නද සාකච්ඡාවක් කරනවද භාවනා කරනවද කියලා. මං කිව්වා මං දන්නවා ඔතුනම කරමු කියලා කියලා. ඊට පස්සේ මම කිව්වා ටිකක්. සාමාන්‍ය කතා කරලා ඉවරන පස්සේ ලිනොමිනි කතා කරලා කිව්වා නේ සංස ආපු එකේ විනාඩි 5ක් විතර භාවනා කරවන්නේ කියලා. මම කලේ මේ කියලා හොඳටම ඇවිසිලා ඉන්නේ උඹලා දැන් මොන භාවනාවද දැන්? මම කිව්වේ මෙච්චර අවශ්‍යනේ කියන්නේ ආ කමන්නේ කියලා කරලා කට්ටියට කතා කරන්න ගියාම ඒ ඇටෙන්ඩන්ට් නැගිටිනකොටම මලහිරු ඩිරෙක්ටර් කිව්වා එයා උපස්ථායිකාවක් කියලා. ඊට පස්සේ මම ගාව කවුද උපස්ථායිකාවද? නර්ස්ට පල්ලෙයන් ඉන්න එක නයි කිව්වා. එයිලා ලෙඩුගේ උපස්ථාන කරන මේ මිනිස්සයා කියනවා ස්වාමීන් වහන්සේ මට සන්තෝෂයි අපේ ඉස්පිතාලේ කට්ටිය ඊයේ ප්‍රදනේට මීත්‍රිකල ඇවිල්ලා භාවනා කරලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා මේක හරිම වටින දෙයක් කියලා. මට කිසිම බයක් නැහැ ස්වාංශ ඕනම ලෙඩෙක් ගාවට මං යනකොට මං දන්නවා මට කලහයක්ක් තියෙනවා කල යුත්තක් තියෙනවා මං ඒ දේ කරනවා. ඒක මට තේරෙන්නේ නැහැ මයිලක තියෙන මේ ගුණය මොකද්ද කියලා. මේක ඔබ වහන්සේ කියන්නේ මේක කරුණාවද මුදිතාවද මෛත්‍රියද උපස්ථානද මම කිව්වා තියෙන්නේ උඹ ළඟ සතිය. උඹ සතිය කියලා දන්නේ නැහැ. මේ ලෝකයට වෙලා තියෙන එකයි. හැම කෙනාම සතියෙන් තමයි දිනන්නේ. දිනුවට පස්සේ කියනවා මට වැඩේ කරලා දුන්නේ ශ්‍රද්ධාව කියලා. මට වැඩේ කරලා දුන්නේ වීර්යය කියලා. මට වැඩේ කරලා දුන්නේ සමාධිය කියලා. මට වැඩේ කරලා දුන්නේ ප්‍රඥාව කියලා. ওই පස් දෙනාමේ අස්ථාන ප්‍රීතිය ලබන්න කැමැති. සතිය ඒකට කැමැති නැහැ. සතිය වැඩි කරාට එයා කවදාකවත් ඉදිරිපත් වෙලා පොර වෙන්න යන්නේ නැහැ. ඒ නිසා මම එකක් කියන්නම්. ඔබතුමිය කැමති නම් මම ඔබතුමියට මේ මාස්ටර් ට්‍රේනර් කෙනෙක් වෙන්න පුහුණු කරුවන් පුහුණු කරන්නෙක් බවට පත් වෙන්න මම සිලබස් එක දෙන්නම්. ඔබතුමිය ඒක දැනටම ලබලා තියෙනවා. ඒත් මේකටයි සතිය කියන්නේ කියලා දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් විශාල වෙනසක් ජීවිතේ සිද්ධ වෙයි. ඒ කියන්නේ සිල්පදයක් රකින්න මිනිහා මේ ලොකු සංසි කියූප එකක් සමාදන් වෙලා සිල්පදේ රකින්නයි කියලා. සමාදාය සික්කත සික්කාපදේ සමාදන් වෙන්නේ නැතුව සිල් රැක්ක හැකිනේ. මම අවුරුදු 6ක් විතර කරලා තියෙනවා. මම මේ දවස්වල සිල් ලක්ෂියත් ගන්නෙම නැහැ. බලනවා සිල් ගත්ත කට්ටිය වගේ සිල් ලකින්න පුළුවන්. මම ඒක ප්‍රකාශ කරා ලොකු සංසිද. ඒකෙන් තමයි මට ගැම්ම ආවේ ඊට පස්සේ කිව්වා නෑ නෑ. සමාදාය සික්කත සික්ඛාපදේසු සිල්පත සමාදන් වෙලා කරන්නේ එතකොට ලෝකයටත් ආදර්ශයක් යනවා කිය. මම කිය නිසා ඔයාටම සතිය සමාදන් කරවන්න අනේ 20 දෙනෙක් විතර අතීස්වා අපිටත් ඒ අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අපේ ජීවිතය අපි මෙතෙක් කල් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ සතියේ බලමහිමේ නිසා. අපි හිතනවා නෑ මගේ ශ්‍රද්ධාව නිසායි ආවේ. මම මගේ වීර්ය නිසායි ආවේ. මම මගේ සමාධිය නිසායි ආවේ. ඒ ඔක්කොම හරි සෝබන චෛතසික. සතියේ සෝබනේ නෑ. එයා කටයුත්ත කරනවා. එයා නමවත් දන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි සත්පුරුෂයෙක් සතියට මුල් තැන දුන්නොත් මුල් පුටුවේ ඉඳවුවත් ඊට පස්සේ මුළු ජීවිතේ පුදුමාකාර පෙළගැස්මකට එනවා. ආය සතිය බහින්නෙත් නැහැ මුල් පුටුවේ. ඒක ඥානපෝනික සාංශ ඔය තාලෙටම සතිය බලමයි මේ පොතේ පළවෙනි පිටු දෙක ඇතුළත ලියලා තියෙනවා. අද මේ ලෝකයා මේ බොරු සෝබන චෛතසික ටිකක් ඉස්සරහට දාගෙන නටනවා. ඒ සෛතික පහ සතියත් එක්කම තමයි හැසිරෙන්නේ. ඒ කට්ටිය සතිය ඉස්සරහින් කියන්න කැමති නැහැ. සද්ධාව හරියට කෑ ගහනවා. මේ සතිය තිබ්බොත් සද්ධාව නැති වෙයි. සද්ධාව තිබ්බොත් සතිය නැති වෙයි කියලා. දැන් ওই කටයුත්ත කරන්නේ සතියෙන්. මේ ඇඟිලි පහ ගත්තාම මැද තියෙන උස ඇඟිල්ල තමයි සතිය කියන්නේ. අනිත් හැම ඇඟිලිම රණ්ඩු කරනවා කියන එක. ප්‍රඥාව සද්ධාවත් එක්ක රණ්ඩු කරනවා. වීර්ය සමාධියත් එක්ක කරන්න කරන සත්‍යයට කිසිම රණ්ඩුවක් නැහැ. යාර තමයි පේන්නේ වට පිට කට්ටිය මේ පැහියෝ. කියාපාන මිනිස්සු. වැඩක් කරන්නේ නැතුව නෙවෙයි. කවදාකවත් සත්‍යයට නිසි ගෞරවය දෙන්න. ඒකයි සත්‍ය පරිමුඛං සත්‍යං උපට්ඨපෙත්තා කියන්නේ ඕකයි බුදුහාමුදුරුවෝ. සත්‍ය පෙරමුණේ තියාගන්න ඊට පස්සේ මේ කියන මහා ඝෝරතර වූ මේ ආමිෂ ලෝකාමිෂේ බැඳෙන හැටි බැඳිලා නැතුව නෙවෙයි මේක තේරෙන්නේ. බැඳෙමින්. වැරදි කරමින් අසජීවන්ත වෙමින් කරගන්න බැරි බව දැනගනිමින් පාවා දෙන්නේ. දිගට කරගෙන යනකොට යම් මට්ටමකට එනකොට ඒ n will justify means means will justify n කියලා කියනවානේ. ඒ වගේ එතෙන් යනකොට තේරෙනවා ඉතින් නිවන් දකින්න කියන එක එච්චර අමාරු නෑ කියලා. මේ එනේන දෙයට මෙහෙම වුණ දීගෙන යනවනම් කිසිම දෙයකට කරාරින් නැතුව ඒ හැම වෙලාවෙම එයාගේ ඉවසීමේ ශක්තියක් දැඩිමේ ශක්තියක් වැඩෙනවනේ. ඒකට ලොකු chance කියන්නේ ශාසන සම්පත්තියක් වැඩෙනවා කියන්නේ. ඒ කාටවත් පෙන්වන්න නෙමෙයි. ඔය සද්ධාව වගේ අනම්මනං චෛසික වගේ සෝබනේ නැහැ. මේක කරගෙන යනවා නම් බුදුජානක කියනවා මාර්ගයේ යතික්කම්ම ආදිච්චෝ විරෝචති ඉර බබලන්නාසේ බබලනවා කියලා. කට්ටි හිතන්නේ බෑ බෑ ඒක ඉර බබලන්නම් මට මේ මේ මේ දේවල් තියෙන්න ඕනේ මයිලක මොනවද තියෙන්නේ කියලා හරියට හොයලා බැලුවොත් නිකන් සත්‍යයෙන් යුක්ත වගේ අපි පස්මා බැලුම් බලලා ඇවිල්ලා තියෙන මේ ජීවිතේ. ඒ තුස්ති පුතුවේ නිබ්බත්තිත්වා පංචමහා විලෝකනේ විලෝකෙත්වා සුද්ධෝදන මහරජාණන් නිසාය මහා මායා දේවිය අකුච්චිස්මක අපි මේ ඇවිල්ලා තියෙන ගමන අව탁සේරු කරන්න එපා. අව탁සේරු කරන්නේ මේ අකුණු ගහනකොට. භූමිකම්පයනකොට. මේ මායя නිකන් බවුන්සර් එකක් දානකොට. ගේම හතරින්න ඕනේ නැහැ. පෙරදුනාට කමක් නැහැ. ඉස්සරහට යන්න බුදුන්සේ එතෙන්දී ඒ සංඝයාට පොඩි ස්තුතියක් කරනවා. ඒතංච සමතික්කම්ම සතෝ බුද්දස්ස ශාවකෝ මේ බුද්ධ ශාසනයේ සත්‍යමත් ශ්‍රාවකයා මේවා ඉක්මවලා මාර දෙය අතික්කම්ම මේ මායя දානමේ රූප විඥා සද්ද විඥා ගන්ධ විඥා රස විඥා පොත්බ්බ විඥා ධම්ම විඥා දැකලා මේවා නිකන් හුළු උදු මේ වතුරේ ඇඳපු ඉරක් වගේ ඒවා එකක්වත් ගණන් ගන්න දෙයක් නෑ ඔබ සත්‍ය කඩා ගන්න එපා සතියෙන් කටයුතු කරනවා නම් ආදිච්චෝ විරෝචති ඉර බබලන්නාසේ සඳ බබලන්නාසේ රැස් වී දෙනවා. ඉතින් ඒක තමයි බුද්ධ ආගම ඉල්ලන්නේ. අපි කියන අනිත් ආගම වල කට්‍ය යටපත් කරන බබ්බලන්ට රහතන් වහන්සේ නමක් පහළ වෙනවනේ. ආහසින් යන රහතන් වහන්සේ නමක් පහළ වෙනවනේ. දිබ්බ චක්කු තියෙන රහතන් වහන්සේ නමක් පහළ වෙනවනේ. දිබ්බ සෝත තියෙන රහතන් වහන්සේ නමක් පහළ වෙනවනේ. ඒව වැඩ කරලා බලන්න ගන්න නම්බුනේ මේ ආදිච්චෝ විරෝධී කරන වැඩ නොකර බබලනවා. ඔය කිසිම කෙනෙක් එක්ක රණ්ඩුවට යන්නේ නැහැ. ඒකට මම දාලා තියෙන වචනයක අපි නිතරම ජයක් ගන්නවා. අපිට එන කට්ටිය අතපය විසි කරන අඩුබඩු කුඹගෙන එනවා. ඉස්සරහට පාවම කියනවා මට දත එකක්වත් තියෙනවා අද සතරට එන්න බෑ. මට වයස තටමන්න තියෙනවා අද ඒ නිසා මට අද එන්න බෑ. භාවනාවට එන්න බෑ. ඉතින් උඹ උඹ තටමපන්. ඒකෙන් අපි හිත නරක කරගන්නත් හොඳ නෑ. අපේ ගමන පාවා දෙන්නත් හොඳ නෑ. එතකොට ආදිචෝ විරෝචති. ඉතින් එහෙම પરම්පරාවක් නේ අවුරුදු 2500ක් මේ සටන අපිට ගෙනත් දීලා තියෙන කවුරක්වත් ඔය වගේ රාජ්‍ය සම්මාන දීලා මානවයිති වාසිතන් දීලා ගත්ත කට්ටිය නෙවෙයිනේ. එතකොට තමයි මේ ගේමේ ලස්සන තියෙන්නේ. අපිට කිසිම දෙයක් ඇත්තේ නැහැ. බුදුහාමර දීපු මේ දෑවැද්ද තියෙනවා සතිය. ඒකට හරියන්න විදිහට සද්ධා විරිය සමාධි ප්‍රත්‍යත් අපිට සෑහෙන්න තියෙනවා. ඒ වගේ තියෙනවා එක එකාගේ පරා මේ පරයා යන කතාව තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනත් තේන කියන විදිහට එකිනෙකා ජය ගන්න හදන ගති මේ සතියේ නෑ. ඒ එක එකටවත් ඔලුව උසන්න දෙන්න එපා. සතිය ඔක්කොම නඩත්තු කරන්න යන්න ගියොත් ආදිච්චෝව විරෝචති ඒක තමයි අත්‍යවශ්‍ය දේ අද තියෙන මේ ලෝකේ මේ සංකීර්ණ ප්‍රශ්නවල වැඩ කරලා වැඩ පෙන්වන්න ඕනේ නෑ. ඒක කරගෙන යන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ඊට කට්ටිය හොම්බෙන් ගිහිල්ලා තියෙනවා. වැඩ පෙන්නන්න ගිය කට්ටිය හොම්බෙන් දැන්. අර වැඩ නොකර භාවනා කරන එකනා ඉබේම දිලිසෙනවා. අර දෙයියෝ ඉන්නවා මේ දෙයියෝ ඉන්නවා කියන කට්ටිය මොනවාරි ලෝක විනාශයක් කරනවා මේ දෙයියන්ට බැනපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් ওই විනාශෙත් එන දෙයියන්ව නිෂ්පාදනයක් නේ. ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. අපේ බුදුහාමර එහෙම කැපී පෙනෙන කවුරක්වත් කියන්නේ නැහැ. ධර්මය කියන්නේ එහෙම පුද්ගලයක් නෙවෙයිනේ ධර්මතාවයක් මේ වැඩ කරන. අපි ඌවට ඉච්ඡර සැලෙන්නේ බෑබව තොරතුරට බය වෙන්නත් එපා. ඔය ඕනේ තොරතුරක් සතියට දරා ගන්න පුළුවන් නොසැලෙන මනසකින් ඉදිරියට යන්න මේ මාන සංයුත්තේ තියෙන මේ මේ කියලා දෙන්න බැරි මහා මේ ඇඹුල් මහා පැංගිරි බණක් තියෙන. කියලා දෙනකොට කට්ටිය නිකන් දැන් නතර කරයි දැන් නතර කරයි කියලා බලන්නේ මම නතර කරන නිසා. නැසීල දෙනාටම තෙරුවන් සරණයි